හොඳයි එහෙමනම් අපි අද ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමා කරමු. ලබන සතියේ සෙනසුරාදා නම් අපිට ධර්ම සාකච්ඡාව කරන්න අවකාශයක් නැහැ. මොකද මට ටිකක් දුර බැහැර වැඩසටහනකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ලබන සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. නැවත ඊළඟ සෙනසුරාදා ඊළඟ සෙනසුරාදා කියලා කියන්නේ ජූනි මාසේ 15 වෙනි සෙනසුරාදා නැවත එතකොට 8 වෙනි සෙනසුරාදා පැවැත්වෙන්නේ නැහැ නැවත ධර්ම සාකච්ඡාව ජූනි 15 වෙනි සෙනසුරාදා තමයි පැවැත්වෙන්නේ එතකොට එදාට අපි ප්‍රඥා පාරමිතාව පිළිබඳ දේශනාව සහ සාකච්ඡාවයි ආරම්භ කරන්නේ හොඳයි එහෙනම් අද දවසේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් ඊටාම වටිනා අදහස් ප්‍රශ්න මතු කළා. ඒ වගේම ගිහි පින්නතුනොත් වටිනා ප්‍රශ්න මතු කළා. ඒ හැමදෙනාම තමන්ට වගේම අනිත් අයටත් ප්‍රයෝජනවත් කාරණා සිහිපත් කරමින් අද දවසේ කරන ලද දේශනාවට වඩාත් සමීපව වගේම ඊට එහාට අපි මේ කතා කරගෙන ආපු සමස්ත දේශනා මාලාවට අදාළව බොහෝ දේවල් මතු කරන්නට සමත් වුණා. ඒ අද දවසේ අපි ධර්ම කරුණු දේශනා කරලා ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා ප්‍රශ්න මතු කරලා අදහස් ඉදිරිපත් කරලා අපේ ධර්මඥානයත් අන් අයගේ ධර්මඥානයත් දියුණු කරන්නට පසුබිමක් සකස් කරගත්තා. මේ ਸਰව ප්‍රකාරයෙන් අපි සියලු දෙනාම ජනිත කරගත් කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කරගෙන නෛෂ්කාම්‍ය ගුණය දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්නට මේ සියලු කුසල් ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පික්ෂා අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ ධර්මයේ දේශනා කළ සහ අපගේ දහම් ගැටළු වලට පිළිතුරු සැපුවු වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මයේ පතන්නා කාලකදී පතන්නා වූ බෝධියෙහි සසර දුකින් මිදීමට හේතු ආසනාව වේවා සාදු සාදු සාදු අවසරයි